ඉරිදා සංග්‍රහය ඉරිදා සංග්‍රහය සුභාවිත ගීතේ මధుර අර්ථ සහ රස භාව විමර්ශනය කරන ඉරිදා සංග්‍රහය ඉදිරිපත් කරන්නේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා හා මානව විද්‍යා අධ්‍යනාංශයේ ආචාර්ය ප්‍රනීත් අබේසුන්දර සංගීතයේ චමත්කාරය Thank you. ගල වැටෙන පපුව දන්නා කරුණාරත්න අබේසේකර කලාකරුවා තරුණ කාලේ කෙනෙකුට හිත ගියා. ඇය හමු වෙන්නවත් ඔහුට ඉඩක් ලැබුණේ නැහැ. ඒ කාලේ ටෙලිවිෂන්, කම්පියුටර් මුකුත් ඇත්තෙත් නැහැ. ඒ නිසා කරුණාරත්න අබේසේකරයන් ගීතයක් ලිව්වා. ඒ රචනා කළ ගීතය තිලකසිරි ප්‍රනාන්දු සංගීතවේදියා ඒ වෙලාවේම තනුවක් නිර්මාණය කොට ගුවන් විදුලියේ සජීවී වැඩසටහනකින් ගායනා කළා. එම ගීතය අතිමහත් ජනකාන්ත සංස්කෘතියකට හිමිකම් කිව්වා. ඒ ගීතය රචනා කරද්දී කාලිදාසයන්ගේ මේඝ දූතය සිහිපත් වෙනවා. කරුණාරත්න අබේසේකර මේ ආදරය කළ තරුණිය මේ ගීතය අහන විට ගුවන් විදුලියේ ඒ ගෙදර ඇත්තෝ ගුවන් විදුලිය වසා දැම්මා. නමුත් පසු කලෙක ඇය කරුණාරත්න අබේසේකරයන්ගේ බිරිඳ බවට පත් වුණා. අපි රසවිඳිමු තිලකසිරි ප්‍රනාන්දු ගැයූ කරුණාරත්න අබේසේකර ලියූ මේ ගීතය. लाले මගනි ඔබ බලා කියන්න කෝ මගේ දුක ඇගේ මනස ලංගලා එන්න මගනාලේ ගොති පවසන්න දුක මගේ යන්නට ඇති ඔබට පමණි සිරගේ එකතු වෙලා කියන්නකෝ මගේ දුක අනතරම් වෙලා එන්න මගේ කාලේ

මං අසරණයි මට නැති වස්තුව ඇයි කීවොත් මගේ දුක සරහට ඔබට මානයයි කීවොත් මගේ දුක සරහට ඔබට මානයයි එන්න මද නලේ ගොස් පවසන්න දුක මගේ යන්නට ඇති ඔබට පමණි සිරගියට ඇගේ එන්න මද නලේ වෙනස් වීම හෙවත් අනිත්‍යතාව පිළිබඳ සත්‍යය දුටු අම්බපාලී තෙරණියෝ සිය අත්දැකීම මෙසේ විස්තර කරති මහා වනයක වන ලැහැම්හි හැසිරෙන කෙවිලියක මෙන් මම මිහිරි ලෙස හඬ නැගීමි වියපත් වීම හේතුවෙන් දැන් ඒ මිහිරි හඬ තන තන පැකිලුනේ වෙයි සත්‍යවාදී බුදුහිමියන්ගේ වචනය වෙනස් නොවේ. බුදුහිමියන් ඉපදුනේ බුද්ධත්වය පහළ වෙන්නේ ಭಾರತේ. මහා ಭಾರತයෙන් ඇසෙන භජන් ගීතයක් මේ අනුරාධා පෞද්වාල් ගායන ශිල්පිනියයි මේ ගීතය ගයන්නේ. Thank you. නොදෙන මිනිසාත් හැමතැන පවත්නා වැස්සක් බඳු මිනිසාත් මේ දෙදෙනා අතරින් දෙවැන්නාම විශිෂ්ට වනවා. ඒ කියන්නේ වැස්සක් වැනි මිනිසා තමයි විශිෂ්ට වන්නේ. ඉති උත්තක පාළිය මේ ත්‍රිපිටකයට සම්බන්ධ කෘති මේ කෘතියේ මේවා සඳහන් වෙනවා. එබඳු සත්පුරුෂ මිනිසා මහා වැස්සක් පතිත කොට සියලු සස්්‍ය සම්පත්තිය සම්පාදනය කරනවා. ඒ වගේමයි සත්පුරුෂයා එය තමන්ගේ සත්පුරුෂ ගුණය වඩවලා බොහෝ ජනයන්ට හිත වැඩ පිණිසම වැඩ කරනවා. ඉරහඳක් ඒ වගේ. ඉර දෙවියන්, හඳ දෙවියන්. හඳහාමිට ගීත කවි කොච්චර කියලා තියෙනවද? මේ ගීතයක් ගුවන් විදුලියෙන් බිහි වුණා. ගායනා කළේ චන්ද්‍රා කබ්‍රල් ගායන ශිල්පිනියයි. ආනන්ද සරත් විමල වීර වින්සන් පෙරේරා මේ සංගීතවේදියා ආනන්ද සරත් විමල වීර කවියා මේ දෙදෙනාගේ එකතුවෙන් බිහි වුණු බවට ගුවන් විදුලියේ සඳහන් මේ ගීතය රසවත් මිහිරි ගීතයක් අපි රස විඳිමු ඉරිදා සංග්‍රහයෙන් එම ගීතය අසන ශ්‍රාවක රසිකයා සංගීත මාධුර්යයෙන් මත්වනවා. ඒ රසය සඳහා පැදියක් තිබුණත් නොතිබුණත් කම් නැහැ. කේවල ශබ්දාවලියම සංගීතය ජනතාවගේ හිත පොහොසත් කරන්නට හේතු වනවා. වචන නැති සංගීතය, වචන සහිත සංගීතය. දෙක. සුභාවිත ගීතය, සුභාවිත සංගීතය. දෛව යෝගීය චිත්‍රපටයට ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහයන් ලියූ කදිම ප්‍රේම ගීතයක් එදවස සජාද් හුසේන් මේ සංගීතවේදියා තනුවකින් අලංකාර කළා. එය දෛව යුගයේ ඇතුළත් වුණා. ඒ චිත්‍රපටිය බොහොම ප්‍රසිද්ධ වූ චිත්‍රපටයක්. ගීතය ගායනා කළේ මොහිදින් බෙක් කලාකරුවා සහ රුක්මනී දේවී ගායන ශිල්පිනිය. මේ ගීතය තුල රැඳිලා කැවිලා තිබෙන්නේ ස්ත්‍රී පුරුෂ ප්‍රේමය කායික සම්බන්ධතා පිළිබඳ ශෘංගාරාත්මක ප්‍රවෘත්තිය. අපි රස විඳිමු ඉරිදා සංග්‍රහයෙන් එම ගීතය. Thank you. me. සංග්‍රහය පිළිබඳව ඔබේ අදහස් යෝජනා චෝදනා අපට ලියා එවන්න මෙන්න මේ ලිපිනයට. නිෂ්පාදක ඉරිදා සංග්‍රහය ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව කොළඹ 7. නිෂ්පාදක ඉරිදා සංග්‍රහය ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව කොළඹ 7. ඉදිරිපත් කළේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා හා මානව විද්‍යා අධ්‍යනාංශයේ ආචාර්ය ප්‍රනීත් අබේසුන්දර ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සිංහල සංගීත අංශය වෙනුවෙන් ඉරිදා සංග්‍රහය නිෂ්පාදනය කළේ දීකා විමර්ශනී හඳුබලයි නවයේ විනාඩි 36යි දැන් වෙලාව ඔබ එක්වී සිටින්නේ සුදේශීය සේවය සමග.